ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ මේතිගල නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උඩවිලියකම ධම්මජීව ස්වාමීන් වහන්සේ යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි මේ වාස්තුපාලන මහත්මිය සම්බන්ධ කරගෙන නිර්මානන්ද රූපේ ඉස්රායන් කියාගෙන පවත්වාගෙන ලබන ධර්ම දේශනා මාලාවේ මේ 12 වෙනි වාර නැත්නම් 12 වෙනි ධර්ම දේශනාව අපි මේ වෙනකොට මේ නිර්මානන්ද රූපේ සඳහන් වෙන රස සංඥාවන් වලින් අටක් විග්‍රහ කරගන්න ඉඳලා තියෙනවා ඉදිරිපත් කරගෙන සාකච්ඡා කරන්න ඉඳලා තියෙනවා අද මේ නම වෙන එක සත්ව සංඛාරේතු අනිච්චා සංඥා. මේක පිළිබඳව මුලින්ම පොඩි පාඨ ඕදයක් ඒ නැත්නම් නානා පාඨ ඉන්ද පාඨයන් සම්බන්ධ වෙච්ච දෝෂයක් තියෙනවා. ඒක මම මේ වෙලාවේ ප්‍රතිද්ධ කරන්න කැමතියි. මේක අපේ සිංහල පොතේ සඳහන් කරලා තියෙන්නේ සත්ව සංඛාරේතු අනිච්ච සංඥා. මුලව පොතේ සඳහන් කරලා තියෙන්නේ සත්ව සංඛාරයේතු අනිච්චා සංඥා කියලා. ඒක නිසා අනිච්ච සංඥා කියලා කියන එක අනිත්‍ය කියන වචනයයි ගම්‍යාර්ථ වෙන්නේ න නිච්චති අනිච්චා. මුලව පොතේ සඳහන් වෙන අකුරල හැටියට අනිච්චා න ඉච්ඡති අනිච්චා. එතන කියන්නේ යන්න අල්සයන් බැඳි මහා ප්‍රාණ ඡාය ඉච්ඡා න ඉච්ඡා අනිච්ඡා එහෙම නැත්නම් අපේ පොතේ තියෙන්නේ න නිච්ඡති අනිච්ඡා නිත්‍ය සංඥා නැති නිසා අනිත්‍ය අතන ඉච්ඡිත භාවයක් මනාප භාවයක් ඇත්තමින් අනිච්ඡා අමනාප භාවය දක්වයි ඉතින් මේ දෙකම සම්බන්ධයෙන් මෙතනදී කළා ඒ වැඩි ජීව නමකින් අහන්න ඉස්සහම ඒකේ තාම නිගමනයක් නැහැ. ගුරුමයට බරත්තු ඒ අන්තා කියන පදයට සමානාර්ථ දෙනවා. ලංකාවේ නැත්නම් මේ දැන් ප්‍රසිද්ධ වෙලා තියෙන පාල්කොත් සමාගමේ හෝ ලංකාවේ පිටිපිටිගත් ඇත්තෝ අනිච්ච කියන පදේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි කියනවා මේක මත්ෙදී ඊළඟ මේ දැන් සූත්‍ර දිහා බලනකොට පැටලෙන්න හේතුත් කියනවා. එකක් තමයි මේ අතු ආවරණ බලනකොට අතු ආව මේ ලාංකික අදහස කිව්ව අනිච්චා. ඉතින් අනිත්‍ය භාවය ගැනයි කතා කරන්න කියලා කියනවා. නමුත් ගුරුම ස්වාමීන් වහන්සේලාට වාද කරනවා මේ දස සංඥාවේ ඉස්තර වෙලාමක් තියෙන්නේ සම්ප මේ අනිත්‍ය සංඥා. අනිත්‍ය සංඥා අනත්ව සංඥා. නැවතත් සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා කියලා මෙතන ගන්න හේතුවක් නැහැ කමයක මුලින් තියෙන අනිත්‍යා මෙතන තියෙන අනිත්‍යා නැ දුක්ඛති කියන නැ ඉච්ඡති කියන සංඥාවල් කියලා විස්තර කරනවා ඉතින් ඉස්සරහට හම්බුනලාවක් ආවොත් අපි කවුරුත් ඒක කියලා මේක විරුද්ධ පරිච්ඡ කරගන්න ඕනේ නමුත් මේ බයි ධර්ම දේශනා සමාන වෙනකොට දැක ගන්න පුළුවන් වෙනවා මේ දෙකට ඕක සමාන සම්දේකෙම ගම් වෙන අර්ථයට සමාන බව බවකුයි මේ පාරේ පෝජාව සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය භාවය හෝ අකමැති භාවය අනිත්‍ය අනිච්ඡා අනිත්‍ය භාවය හෝ නිච්ඡති කියන විදිහට අකමැති භාවය පිළිබඳව මෙතෙන් දාපුවාම විශේෂයෙන්ම දීකාම භෝගියක්න්ට තේරුම් ගැනීමේ විශාල අපහසුකමක් කියන තරම්. අනිත් සංවල මේ අදහස සරුවත්න දේශනාවෙන් නැතුව නෙවෙයි. අපිච්ච කතාව අල්පේච්ඡ කාලය ගැන කතා කරනකොට ඒක එච්චරම මේ තාප හොරේ නැත්තන්ට දේවසිත සුඛය හොරේ නැත්තන්ට එච්චරම ප්‍රියමනාප නැහැ. ඒත් ඒක දකින්න අපිස් භාවයක්. රස නාඳුන සත්‍යයක් විදිහට එහෙම නැත්නම් අරස රස කියන වචනේ චෝදනා කරනවා මේ අල්පේච්ඡතාවයට අගේ කිදී. ඒ වගේම අපකප්පෝ කියලා සඳහන් කරනවා මේ සහල් ජාතිය බෝවීම නැති කරන. ඉන්දයි ධර්මතාවය. සමස්තින් අපි ඉන්නේ ගිරිමානන්ද සූත්‍රයේ නවවෙනි සූත්‍රයේ නවවෙනි සංඥායව මතක තියාගත්තාම අපිට හිතා ගන්න පුළුවන් ඒ විදිහේ ජීවිත සුඛය ගම්රුවාචික ආමිත දුකය බලාපොරොත්තු වෙන කන්ද ටිකක් දෙකේ ගියාම සාධාරණයි. ඒ විතරක් නෙවෙයි දැනටමත් නයිස්කම් ගැන හිතපු නැත්නම් නිර්ආමිත දුකයක් ගැන හිතපු ආධ්‍යාත්මයක් ගැන හිතපු ආගමක් සහය ගැන හිතපු කෙනාට නම් මේකේ සාමාන්‍ය බණවලට වඩා සංවිධානයක් වැඩේ. වඩා ගත යුතු බවක්. Taman ඒකටයි මේ සීලය රකින්නේ. ඒකටයි මේ සමාධියක් පුරන්නේ. මෙන්න මේකට ප්‍රශ්නාව කියන්නේ කියන එක හොඳට තේරෙන නිසා ඒ අත්සන්ට අර යම් ආකාරයකට දේහිත ප්‍රේමයෙන් කටයුතු කරන නැත්නම් මේ ධර්මයේ පිළිබඳව අනිත්‍යාවක් පහළ වෙනවනේ. අකමැත්තක්, නොකමැති බව, මේ වාගෙම ධන භාවනා කරන නැත්තාගේ භාවනාව නැගිටින්න පටන් ගත්තා නම් භාවනා යාදෙන්න පටන් ගත්තා නම් මම මෙතන කතා කරන්නේ විපස්සනා භාවනාව අනිවාර්යයෙන්ම මේ කියන ධර්ම කාරණාව පෙර නොඇසු නොවිරු ධර්මයක් බව අවබෝධ කළ යුත්තක් බව මට මෙතෙක් කරකන් ඒක පැටලෙච්ච නිසා මම මේ අද එක බවට වළංගු දුවන්නේ කියන බව ඒනොත් හැබැයි වෙනසක් ඒක බානහනකොට වෙනවද ධාරණා කරනකොට වෙනවද කියන එක වෙනම ප්‍රශ්නයක් දෙකම අවශ්‍යයි ඒක බොහෝම අපි කලකින්ෙන් මේක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ කලින් ආපු සංඥා අතේ ආලෝකයේ ඉන්නේ. ඒක නැතුනොත් නේද අර දේහසික නැත්නම් ආමිෂ පැත්තෙන් බැලුවොත් මේක විශේෂයෙන් අතාත්මකතාවයක්. ඇලර්ජික් කතියක් ඇති වෙනවා. ඒක නිසා බලමු මේ බුදුජානන් වහන්සේ පෙන්වා දෙන සියලු සංස්කාරයන් විශේෂයෙන් අත්‍යයති හරායති දෙකොච්ච. සබ්බ සංකාරයේසු අත්‍යයති හරායති දෙකොච්චදී මෙන්න මේ පද තුනෙන් විග්‍රහ වෙන්නේ එක්කෝ අනිත්‍ය නැත්නම් අනිත්‍යා කියන මතකල දෙන්න හදවදාගන්න. ඒකෝලා අපි මොකද්ද මේ අත්විද කියලා කියන්නේ මොකද්ද හරායද කියලා කියන්නේ මොකද්ද දෙකුත් කිව්වාම අපිට අර මාත්‍රකා පාඩ වෙන මේක අනිත්‍ය හෝ අනිත්‍යා කියන එකකට දාලා අපිට පුළුවන් වෙනවා මේ අත්විද හරායන දෙකුත් කියන විතර පද විදිහේ අපේ අවධානය යොමු කරන්න. අට්ඨියද කියන එක දක්වලා තියෙන්නේ මේ වෙච්චි දේ ගැන දුක් කියලා. තරහයි කියන එකට පෙන්නලා තියෙන්නේ මේ වෙච්ච සංගතිය පිළිබඳ ලැජ්ජ වෙනවා. දෙදුක්ති කියලා කියන්නේ දුක්ඛාගරක ගැටයක් ඇති වෙනවා. ඉතින් සංස්කාරයන් කෙරෙහි දුක් වෙනවා. ලැජ්ජාවටපත් වෙනවා. දුක්ඛාගරක ගැටයක් ඇති වෙනවා. ඉතින් මේ සංස්කාරයන් විශේෂතාවයේ අක්තියේ හරායේ දෙවිස්සති කියන මේ තුන අනිත්‍යතාවයෙන් ඇති වෙනවද නැත්නම් අනිච්ඡාව කියන අපමැති භාවය මත ඇති වෙනවද කියන එක විශේෂණයේ විදිහට තේරුම් ගන්න පුළුවන් දෙකටම යම් ප්‍රමාණයකට හේතු කොහොම නමුත් මේ සත්‍යයේ පිළිගැ අක්තියේ හරායේ දෙවිස්සති කියන මේ සංස්කාරයන් විශේෂතාවයේ සිද්ධිය ඒ කාන්තම විපස්සනායි ඒකාන්තයෙන් වැටෙන ඉන්ද්‍රිය සංවේගය. කොහොමත්ම විචිත්‍ර ලක්ෂණ සම්බන්ධ භාවයේදී මේක ඉන්ද්‍රිය සංවේගයට වැටෙනවා. යම් කිසි කෙනෙකුට සංස්කාරයන් විශේෂයේ මේ අත්‍යයේ මේ හරායේ මේ දෙගොච්චති. නැත්නම් මේ දුක් වෙන ගතිය, ලැජ්ජා වෙන ගතිය, දුක්ඛා ජන ගතිය ඇති වෙනවා නම් ඒ පුද්ගලගේ ඒකාන්තයෙන් ඉන්ද්‍රිය සංවේගයේ හැබෑ වෙනවා. හැබැයි ඒ විදිහට සංස්කාරයන් විෂයේ අත්‍යීති හරහා නිකුත්ති පහළ වුණේ නැති කෙනා වැරදි කරන කෙනෙක් නෙවෙයි. මේ විදිහට කියනවා නම් විපස්සනා ආරම්භක යෝගාවචරයට දෙලින්ම ජීවිත ප්‍රේමේ නැත්නම් ආන්ත සුඛේ හොයාගෙන යන කෙනාට මේ සංස්කාරයන් විෂයේ අත්‍යීති හරහා නිකුත්ති කියන එක දෙලින්ම දැක ගන්න, කස ගන්න, ප්‍රයෝජනෙට ගන්න විදිහ මේ හැකි විදිහට අමාරුයි. ඒ පිටිල උත්සාහ කරන කාලේ ආරම්භක කාලේ සතිපට්ඨානය අනුව හැදෙන කාලේ මේ අත්‍යීති හරයන් දෙවිත්‍ති මට්ටමට එන්නේ නැති බව මධ්‍යම නිකායේ අවධාන සූත්‍රය වෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ධෛර්යය මට්ටම කාලේ උගන්වනවා. එනිසාම කැමති මෙතෙන් පටන් කාලේ ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී මේක ගෙනියනවා. ලක්ෂණ කිහිපයක් ඒ කාලේ සර්වඥාන්සේ තාත්තර ජේතවනාරාම වැඩ ඉන්න වෙලාවේ උත්තර මානව කියලා භාවනාවකට දැකගත්ත. නමුත් බුද්ධ ශාසනය කැවිදෙච්ච නෙමෙයි පාරාසතියේ තියෙන බ්‍රාහ්මණයගේ ගෝලිය. සර්වඥාන්සේ ඉඳලා කොහොම සුවද? අල්ලාහ් ගන්නවා. සර්වඥාන්සේ තේරුම්පත් එක්ක මේ පාරාණ්‍ය කතාකාරණය මේ කතාවක් පවත්වන නැත්නම් සීගතේ කතාවක් කොහොමද එනකොට බලන්න ගැටේ කියනවාද කරදරයක් නැති වෙන්න පුළුවන් වාද මොකද සිංහ මණ්ඩලය හොඳ අල්ලාහ් කරලා ඉතින් සර්වඥාන්ත ඉමනසෙන් අහනවා මේ තාරාදගේ ප්‍රාර්ථනාවේ ආසනේ නැත්නම් ඒ ප්‍රතිපදාවේ ඉන්දිය සංවරය කියන එකක් තියෙනවා. ඒකෝට උත්තර මහානෝක සඳහන් කරනවා එහෙමයි ස්වාමීන් වහන්සේ අපේ ශාසනයේ මේ වාසිකේ ශාසනය වගේ ඉන්දිය සංවරයක් සඳහන් කරනවා. නැත්නම් සංවරයක් සඳහන් කරනවා. ශික්ෂාවක් සඳහන් කරනවා. ප්‍රතිපදාවක් සඳහන් කරනවා. ඒකම භවචනාන්දන කියන්න පුළුවන් ද ඔබගේ සාසනයේ පාරාසනි ප්‍රාර්ථනාවේ සාසනයේ පවතිනා වූ ඉන්ද්‍රිය භාවනාව. මේ මේ පුත්‍රයා මතක් කරනවා මේ අහ කමනාසේ දිව කය මන කියන මේ අදින්ද්‍රියේ ඇති වෙන්නා වූ අකුසල් ධර්ම. කාලබෝධ මොහින් නම් නම විදුනාට ඒ නරක ධර්මයි. මුල් කර ගැනීම සඳහා අපේ පාරාසදී ආක්මන දෙමි අපිට කියනවා ඇහැයි රූප නොබල ඉඳ රූප බැලුවොත් ඇහැ නිසා ඒ රූප නිසා මේ සංකල්පනේ සංකත වූ ඕලාරික වූ මේ කෙලසක කලින් සද්ද නාහ ඉඳ කනට සද්ද වෙනසම තමයි කෙලෙස් උපදින්නේ කන කන්තර කියනකොට සද්ද වලින් තොර කෙලෙස් නැහැ ඒක නිසා කන සද්දේ තොර කර තියාගන්න ඊගාවට නැහැට ගඳ සුවඳ වදින්න දෙන්න එපා. දිවට රස වලන්න දෙන්න එපා. කයට පහස ලබන්න දෙන්න එපා. හිතට පිටිවිලි ආකාරවල් මේ බලාපොරොත්තු වලකම් ඇති කරන්න එපා. නැත්නම් ධර්ම පෙන්නන්න එපා. දෙන්නොත් හිත කිපෙනවා. කිපෙලා හිතේ මේ රාග දෝෂ පහළ වෙනවා පහළ වෙනවා කියලා මේ පාරාදරිය මානවකගේ කතාව ඉතාම පැහැදිලි. අද බුද්ධ ආගමේ ඉන්න හොඟ දෙනෙකුත් කරන් හදන්නේ ඔය එකයි. මේ ආරම්භයේ ගන්න මොකද්ද? මේ විෂම රූප නොබල පිටින්දා. මේ ශබ්ද ඇහෙනකොට තරහ වෙන්නේ මොකද? ශබ්ද වුණු කෙලෙස් පාලන ඒක ශබ්ද නාරයින කොටයි කෙලෙස් නැතිවෙන්නේ. ශබ්ද තුනක් කවුරු වගේ අපි දෙයක ගෙනාවන මේ මනුස්සයාට බලනවා. මේ ගඳ තුන ගෙනාවන එකයි කෙලෙස් පහළුනේ ඒ නිසා ගඳ තුන නැති කරන්නේ. ඒ ගාවට රස මිහිර අමිහිර දිවට වැදිච්චාම ඒවා ඉදිරිපත් කරගත්තන්ට ඕනේ ආහාරත් එක්ක තරහ වෙනවා ඒක නිසා යකටනේ කෙලස් පහළ වෙනවා ඒ වගේම හිතට නරක හිතවිල්ලක් ආවොත් ඒ හිතවිල්ලට ඉදිරිපත් වෙච්ච මනසට බොස් පවනවා මම ගොඩක් වෙලාවට මතක් කරලා තියෙනවා ඕක තමයි කැටිලක් කියන්නේ තීන්දුව උනේ මේ විපස්සනාවේ නැත්නම් මේ ආර්ය විනය සඳහන් වෙනා වූ මේ ඉන්දිය භාවනා ගන්නදී බොහෝ දෙනා මේ සාසනය හදන්න හදන්නේ දරුවෝ හදන්න හදන්නේ ශිෂ්‍යෝ හදන්න හදන්නේ මොනවායි ක්‍රමයට ඇහෙන රූප දුරු කරලා. කනෙන් ශබ්ද දුරු කරලා. නායේ දිවෙන් කයෙන් මනසෙන් මේවා දුරු කරලා කොටු කර තියාගෙන තාක්කල් ඉන්දිය සංවරයක් කියේ ඉන්නේ මේ පාරාධාරී ප්‍රාර්ථනාව ගන්න උත්තර මානව ප්‍රශ්න තමයි ඒ බොහෝ විට පවතී. ඒකට හේතුව මේකත් සාමාන්‍ය ජීවිත ප්‍රේමී ආනික සුඛය හොයන කෙනාට අමාරුයි. ඒකේ නෑ මෙතන මේ රූප හදන රූප වාහිනී පවතිති. ඒ වගේම මේක පුද්ගල බහු පුද්ගල සිත්ව දර්ශන පවතිති. මුළු නගරයම මේ වෙලෙන් ගැනීම වලින් අලංකාර කරති. සම්භාෂණ සම්දර්ශන දැනකලි පවත්වද්දී ඒ ඈත් කරන අහ පවත්වනවා කියන එක ලේසි වැඩක්. ඒ වගේ තමයි මුළු ලෝකෙම විනවන්න පුළුවන් හොඳම දේ සංගීතයේ සංගීතයේ ගේන කරන්න ආමනෝස්සේ කියලා සංගීතයක් තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ සංගීත රාවකීදී එයින් කන මුදවාගත්තොත් සංගීතය නැත්තම් කියලා සංගීතඥය හිතන්නේ ආමනෝස්සේ කියලා මේ සමාජශීලී නැති මිනිස්සු. දැනසාරි මිනිස්සු කියන්නේ. ඒ වගේ මේ ගඳ සුව කරන ලෝකෙ විහිදම් කරන ප්‍රදේශයේ ගත්තාම පුදුමාකාර ප්‍රදේශයක් ශ්‍රී ලංකාවේ. රුවා පිළිබඳ ඇඳීමක් නැත්නම් හිතන්නේ අද මේ සමාධියන රටාව ආවේ ධනෙද රසුගාමි ධාතියක් කියලා. ඒ අපි ජීවිත රස යන. ඒ කෑම වල තියෙන වර්ණ, ඒ කෑම වල තියෙන ගන්ධ, ඒ කෑම ඉදිරිපත් කරන ස්වરૂප. ඒක නිසා ඔය ප්‍රධාන තේ හෝටල් ගන්න කියනකොට කියන්නේ මේකයි. ඒ හෝටලේ කොච්චර ලොකු නැත්නම් උදාරකයක් තියෙනවද ඩ්‍රයිවර්ට දෙන කෑම වගේ හත් ගුණයක් මහත්කමින් සල්ලි ගන්නවා නම් මේ හොස්නේ කොහොමද? මේ කෑම තමයි ඩ්‍රයිවර්ට දෙන්නේ. ඉතින් නඩ ගහන ඩ්‍රයිවර්ට එයාට ගන්නේ මහත්කම දෙන ගානකින් හතෙන් එකයි නැත්තම් පහෙන් එකයි. මහත්කම වල පස් ගන්න. ඒ මොකද අර කෑම පිටම ලස්සන කියලා දෙනවා. ලස්සනට වර්ණ කරලා දෙනවා. ලස්සනට ගඳ ගන්න හදලා දෙනවා. සුවඳ ගන්න. ඇදුවට පස්සේ අර වගේ ලස්සනක් හවුනක් ගන්න බොහෝම උසස් පොතේ. දැන් සාමාන්‍ය ආම්බියෙක් කියන මේ මේ සල්ුණානාය කාරියට ගියාම ගයියොත්පත් එකයි මාත්‍යපත් එකයි ගානක් අත් ඒ කරස්වල හරිනවා. ඒ හොටල් වලට මේ මේ කරු ලකුණු පෙන්නන්නේ කරු තුනේ කරු පහේ කරු අතේ මේ කෑමෙන් දෙන්නේ තරම් ව්‍යාපාර. ඒව දන්නේ නැත්නම් අපි දන්නේ ඒක නිකන් මේ සමාජ ජීවි නෑ. ප්‍රගති ජීවි නෑ. හොඳ හොටල් වලින් කාලා නෑ කියලා හිතන. ඒ වගේම තමයි මේ කායත පහත සුඛෝපභෝගිකය යාන වාහන දේවල් වල තියෙන කොටමෙත් එහෙම නැත්නම් ඒ ඇඳ ඇතුලේ පුතු ඒ වගේ දේවල් වලට සම්පූර්ණ සමාධිපත්තියට මනින්නේ ඕවයින් තමයි. බඩට පොන්න ලුණුකඳ නැති වුණත් පක්කක ඉන්නද තියෙන්නේ. එතකොට තමයි ඒක උචාරකත්වය. එතකොට තමයි ඒ සමාධි පිළිගන්න තත්ත්වය. ඕනෝන වගේ තත්ත්වයක් තියෙද්දී ඇත්තටම විද්‍යුත් වලින් අයින් වෙනකත් පාරාසගේ බ්‍රාහ්මණය කිව්වත් කවුරුදුවත් හොඳයි. ඒ වගේම හිතේ নানা ආකාර හිතිවිලි ආවොත් තමයි හිත නරක වෙන්නේ. හිත හිතේ নানা ආකාර හිතිවිලි නොයන තැනකට වෙලා. නැත්නම් නිදාගෙන නැත්නම් මොනවාරි දීලා මත් වෙලා මේ මේක කොහොම හොඳයි කියලා හිතා ගන්න පුළුවන්. ඔය මේ හිතට හිතිවිලි නොයන තත්ත්වයක්. මෙන්න මෙවැනි ධර්මයක් උත්තර මානව දේශනා කරාට පස්සේ සර්වඥාන්සේ වැඩිපුර උත්තර මාර්ගයට මොනවක්වත් කියන්නේ උත්තර මාර්ගය නම් අන්දිය රහත් වෙලා තියෙන ඉපාය එනම් දීනෝ රහත් වෙලා තියෙන ඉපාය එහෙනම් මේ ගංගසෝත තේරීමේ මනසෝ රහත් වෙලා තියෙන ඉපාය කල්පනා කරන් බැරි බ්‍රහ්මණයෝ රහත් වෙලා තියෙන ඉපාය කියලා ආනන්ද ආනන්දයන් ඇහෙන්න කියලා ඒකට උත්තර මාර්ගක ඔළුව පල්ලයට හරවගෙන යොමුකව තීන්දුව කරගන්න බැරුව අන්දබසයි අන්දමන්දේ තාන සාධිකරවත් යනවා ආනන්ද සඳහන් කරන ආනන්දේ මේ තාරාපති ප්‍රාර්ථන සඳහන් කරන විද්‍යාංගයක් මේ ආර්ය විනයේ ගෞතම සී සම්බුද්ධ ශාසනයේ ආර්ය විනයේ විද්‍යාංගය දෙකක්. ගන්නවාද? අනුසාරක යඳලා අපි මේ ඉදිරිපත් කරනවා නේ ස්වාමීන් වහන්සේට වැටෙනවා අපට වැටෙන්නේ ඔබ වහන්සේ දේශනා කරන දේක් අහගෙන ඉඳලා අපි සාහසෝ හික්මනවා කියන සංපාදකල කියන්නේ ඉන්නේ මේ ආර්ය විනයේ ඉන්දිය භාවනාවට කියන දරුවතනක් කාරණා. එතෙන් ආරතනක් කියනවා තේනදී ආනන්ද සාදුකම් නාත පණිතරෝත සාහිත්‍යා තේන ආනන්ද මනාවට ආතව මනාවට මෙහෙ කරව මම කියන්න හදන්නේ කියලා කරුවැන්න වාසේ මේ ආර්ය විනයේ කුංගිය ගම්වලේ තේනවා මේ ඉන්දිය ගම්වල කොටස් තුනකට කඩනවා අරියට විනයේ ඉන්දිය ගම්වල කියන එකක් දෙක හේතපතිපදා කියලා යම් ප්‍රමාණයකට ප්‍රතිපත්තානේ පිළිතුරු වලින් දැනට ඒ ව්‍යාපාරේ පූර්ව කාලින දෙදී ගත කරන කෙනාගේ ප්‍රතිපදාව. අවසාන වශයෙන් සඳහන් කරනවා අවියෝ භාවිතින්දියෝ. සම්පූර්ණ ඉන්ද්‍රිය භාවනාව සම්පූර්ණ කර භාවිත ඉන්ද්‍රිය කියන වාසයේගේ වැඩ මේකේ සාමාන්‍යයෙන් කොයි වෙලෙත් කියනවා වගේ අර ආර්ය විනයේ පළවෙනි පෙන්වන ඉන්දිය සංවරය පිළිබඳව තමයි සූත්‍රයෙන් තුනෙන් දෙකක් විස්තර වෙන්නේ. ඒක ඒ වගේම බාරකත් අද වදිනවා. හැබැයි අදාළ භාගයේ තියෙන්නේ අපි මේ ගන්න හදන සබ්බ සංකාරයේ මිච්ඡා සංඥා කියන එක සම්බන්ධ වෙන්නේ හේතු ප්‍රතිපදාවක්. හේතු ප්‍රතිපදාවේ අර මුල්ම සඳහන් කරන අනුස්සේතු ආදී අරයේතු අධ්‍ය විනයේතු ඉන්ද්‍රිය භාවනා. ආදී විනය පවත්නා වූ අනුත්තර වූ නැත්නම් උත්තරමානකාතිය වූ අදහස් වගේ නෙවෙයි. ඒක නෙවෙයි මෙතන අනුත්තර කියලා කියන්නේ උත්තරී කර වූ ඉන්ද්‍රිය භාවනා තමයි විස්තර කරන්නේ. ඒක ඉතින් කරුවත් යනදී සඳහන් කරනවා අපි මෙතනදී සාමාන්‍ය කටිපස්ථාන භාවනා කරන පිළිගත් නිසා කටිපස්ථාන නැත්නම් විපස්සනා ධර්ම දේශනාවක් නිසා මේකට අපි වෙලා ගන්නට වටිනවා. මොකද අපි මෙතුවා කල් දැනගෙන ඉන්න දේවල් හරි ගුණයක් ඇති කරගන්න හරි පාඩ දාන්න ඒ පිළිබඳ හැකියාවක් තිබුණා නම් නැත්නම් උත්තර මානව කැටියට හරිද සුව නොබලන් ජීවිතේ ඉන්නේ භාවනා කියලා ගන්න නැත්නම් සර්වඥාගේ වැඩිපුර යමක් ලෝකෙට මේක සම්බන්ධව එකතු කළාද ඒක අපිට අහු වෙලාද කියලා දැනගන්න මේ හරියට කියන්නේ ඉන්දිය භාවනා කියන එක මුන්කන් කියලා ටිකක් දැනගන්න ඕනේ. සක්කු ඉදම් විද්දිකවේ සක්කුණා රූපංගිස්වා. සාම රූපයක් දැකලා උප්පද්දති මනාපං උප්පද්දති අමනාපං උප්පද්දති මනාපං. මේ සාමාන්‍ය කටිපතන අහල නැති එහෙම නැත්නම් බණ භාවනාවක් නැති ආගමක් ධර්මයක් නැති ආගත් බල්ලෙකුට හරියට බව ඉතිදී ඇහැට රූපයක් දක්වනවා. දකපුවාම අනේ හොඳයි මනාපයි කියලා උප්පද්දති මනාපමනාප භාවයේ පහළ වෙනවා. උප්පද්දති අමනාප. අනේ නොදකින් මේක අමනාපයි කියලා ඒක ඒ රූපෙ පිළිබඳ පහළ වෙනවා. නැත්තම් උප්පද්දති මනාපමනාප. දැක්කයි කියලා මතකෙ පුත්තා දැක්කත් එකයි නොදැක්කත් එකයි කියලා ලක්ෂ ගණන් රූප වගේ ඒකේ මනාපමනාප දෙක නැති පැත්තෙත් පාන. මේක තමයි සාමාන්‍යයෙන් ඇහැ තියෙන මිනිස්සෙක්ට ආලෝකයේ තියෙන වෙලාවක අවකාශයේ තියෙන වෙලාවක රූපයක් ආකාශගත නිකම්දී එක්ක ඒ රූපේ නිසා මනාවේ පහළ වෙනවා. ඒ නැත්නම් අමනාවේ පහළ වෙනවා. ඊට පස්සේ නැත්නම් මනාප අමනාප දෙක මිශ්‍ර වෙනවා. ඒ රූපේ පිළිබඳ අවධානය යොමු නොවි දැක්ක පමණ සුදු පමණක් පේනවා. ඕන ඔය පැත්තේ පහළ වෙච්චාම යම් කිසි කෙනෙක් සතිපට්ඨාන ඇහුවා නම් මෙනෙහි කරන්න කියන එක දන්නවා නම් එහෙම නැත්නම් සතිය පිහිටීමේ කටයුත්ත යෙදී සිටිනවා නම් අර කලින් කියන විදිහට සත්පට්ඨායනා ආපු ආගම ධර්මයක් නැති කෙනාට මනාපමනාව නැත්නම් මනාප මනාපියෝ අමනාපියෝ මනාපමනාව පහළ ප්‍රතිපත්තානේ අහලා හිතීමක් ඇති කරගන්න සතිය පිහිටවන්න උත්සාහ කරපු කෙනාට නම් සෝ ඒවන් අජානතෙන් ගැටීමක් වෙනවා රූපයක් දැක්කා උප්පන්නං කෝමේ උප්පන්නං කෝ ඉදමනාප මේ රූපේ නිසා මට මනාපයක් පහළ වෙනවා. මේ රූපේ නිසා මට අමනාපයක් පහළ වෙනවා. මේ රූපේ නිසා මට මනාපමනාප දෙක මැද පහළ වුණා කියලා අර අතිපත් වෙන කෙනාට රූපයක් ඇහැට ගැටීමේ පිටිවෙල මේ වැඩ පිළිවෙල පිළිබඳව ඒ චිත්තක්ෂණයේදී මේ දේ උනාගෙන දැනගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. ඒක කුංචු දෙයක් නෙවෙයි බොහොම වැඩගත්ම ආශ්‍රයක් නෙවෙයි වැඩගත්ම කම්පී. රූපයක් දැක්කා. මට දැන් මේ රූප නිසා මම ආපේ තියෙච්ච බව ඔහුට දැනගැනීමේ ශක්තියක් තියෙනවා. ඒක තමයි ඒ ගුරුවරු සතිපට්ඨාන ආරම්භක යෝගාවතන පුළුවන්තරම් මතක් කරන්නේ ඇහි දෝෂයක් ඇත්තේ නැහැ, පේන රූපේ දෝෂයක් ඇත්තේ නැහැ. රූපේ නිසා මනාප පහළ වුණා, සමනාප පහළ වුණා. නැත්තම් මනාපමනාප දෙක පහළ වුණා. ඒක දෝෂයක් නැහැ. ඒ තාක්කල් කිසි දෙයක යෝගාවචරයක් කෙලෙසිලා හෝ බුදු වෙලා නැහැ. බුදු වීම කියලා කියන පවතින්නේ දැන් මේ රූප නිසා මට මනාව පහළ වුණා, මනාව පහළ වුණා, මනාව මනාව පහළ වුණා කියලා දැනගත්තොත් ප්‍රතිපදාවට වැටෙනවා. ඒක නොදැනගත්තොත් මනාව මනාව දෙයට වැටෙනවා. එතන මෙතනදී කියන ලබින්න සාර්ථක යෝගාවචරය සෝ එවං පජානාති ඔහුට මෙහෙම වැටෙනවා උප්පන්නං කෝ මේ ඉදං මනාපං මෙන්න රෝගේ නිසා මට මනාපේ පාස් මෙන්න මනාපේ පාස් මෙන්න මනාපමනාප පාස් ඉතින් මේ තේරුම් ගන්න ඕනේ මනාපේ පාස්නාගේ අමනාපේ පාල වෙන්නේ නැහැ මේ කතාවට නිකයි අමනාපේ පාස්නාගේ මනාපේ පාල වෙන්නේ නැහැ මනාපමනාප දෙකම පාල වෙනකොට කලවනේ පාල වෙනකොට සුද්ධ වශයෙන් මනාපමනාප පාල වෙන්නේ නැහැ කලවන මේ කියන දේ ඒ කියන්නම අවුලට කරන දේශනා විලාසය මේන්න මේ විදිහට අහුවෙච්චාම ඒ ඒ පුද්ගලයා ඒ ඇතිවෙච්චි මනාව අමනාව සම්බන්ධව තේරුම් අර ගන්නවා සංකපෝ ඒ ඇතිවෙච්චි මනාව අමනාව භාවයයි සංඛතං චිත්තක්ෂණ රාශියක වැඩ පිළිවෙලකින් මේක පේන්නේ එහෙම නැත්නම් ඒ රූපයක් ඇතිකරන රූප කලාප පෙළ කෝටි ගණනක් එකතු කරලා ඉති ක්‍රියාවක් පුරුෂයෙක් කියලා ඒකට නමක් ගමක් ඒක ප්‍රවාහයක් ඇති වෙනවා. තනි රූපයක් දැක්කම නේම නැත්නම් මේ පහට විදක්කන තේජෝ ආපෝ වාය දෙක්ක දැක්කන පොඩි මනාපමනාප බාහිර දෙයක් ඇත්තේ නැහැ. දකින්න තියෙන නෙවෙයි. ඒ පහට වියාපෝ තේජෝ සියල්ල මේක තුළ සංකත වැඩි වෙච්චි ගලක්, ගහ, ඇඳක්, කුඩුවක්, බලපතුර වලක්, ගඟක්, ආකාශවස්තුවක්, ඉත්‍ත්‍යාවක් කුරුසේ මොනවා හරි ඒකත් සංකතයක්. ඒක නිසා ඇතිවෙනා වූ මනාපමනාප භාවයක් බොහෝ චිත්තක්ෂණ වෙලා බලා සිටින නැතින සංකතයක්. ඒක නිසා මේ රූපය නිසා මට මනාප ඇති වුණා කියලා දැනගන්න පුළුවන් ශක්තිය තියෙනවා නම් ඒ පුද්ගලයා දැනගන්නවා මේක ඇති කරගත්තේ නැත්නම් සාමෝහිකව ගත්ත නිසා ඇතිවෙච්ච සංකත ධර්මය. මේක ඕලාප්ප. මේ බල දෙවියෙම දකින්නකොටම පහළ වෙන මේ මනාප අමනාප භාව පිරිසනාලක් පහළ වෙනවා. බොහොම ඕලාරිකයි මේක පරිසරම පන්නමගේ හේතු ධර්මයෙන් පහළ වෙනවා. අන්ධකාර ජීවන මට මේ රූප දෙන්නේ නැහැ. ওই මනාපමනාප පහළ වෙන්නේ නැහැ. ඇහැ අන්ධ වෙලා තිබුණා නම් ওই රූප කොච්චර ඉස්සරහ නැතුව මනාපමනාප පහළ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අර සංනාර තීරගත් ඉන්දිරා නටත් මහ බෝසතාණන් වහන්සේ අස්මා නාර ඒක පිළිබඳව සතිය සම්පජන්ණය හිතපු නිසා උන්වහන්සේට මනාපමනාප පහළ වෙන්නේ නැහැ. ඒක නිසා මේ අතියකින් තොරව අත්මබද තියෙද්දි රූප නැටද්දි ඒක පිළිබඳව ලෝභකමින් හෝ තරහින් හෝ ආකාරයෙන් බලන්නේ කියන ඒ ආකාරයට තරහට අනුරූප මනාපමනාප පහල වෙන නමුත් ඒක එහෙමම නිය යුතුනේ ඒක පරිච්ඡ සම්පන්න හේතු ප්‍රත්‍යයෙන් හැටියට දෙයක් ඒක ගොරෝසුයි ඒක ඕලාන්තයි කියලා ඒ බලන්නා වූ විශේෂයි රූප විදේ යතිනා වූ මනාපමනාව විදේ සතිය පිළිතුරු කෙනාට එයත්තා වූ ඕලාරිකම සංකතභාවය අභිඥා උපන්නව වැඩේ. ආ මේ වෙලාවේ ඔය කල්පනා කරනවා ඒකං සංසං ඒකං කමිතයි බන්දං සෙක්ඛා. මේ රූපයක් දැකලා ඒ මේ පහළ වෙන මනාප අමනාප දෙක හෝ ඒ දෙකේ කලවමට වැඩිය කොච්චර හොඳද මට උපේක්ෂා පාලනා මෙන්න මෙතෙන්දයි මම කලින් කිව්වේ මේ භාවනා කර කර යන වෙලාවේදී මේ භාවනා කර කර ඉන්නකොට අපිට කබ්යක් ඇහෙනවා අබ්යක් ඇවිත් ගමන් එක්කෝ ඒ කබ්දෙට කිපෙනවා. එහෙම නැත්නම් මේ පිළිච්ච වෙනවා නේද මොන එකක් හරි නේද නැත්නම් මට බින්දින් හැරෙන්න හේතුනා නේද කියලා ඒ කබ්දේ දෙන්න මනාපේ හෝ පහළ වෙනවා. එහෙම නැත්නම් ශබ්ද ඇහෙනවා ගණන් ගන්නකොට මූල කර්මස්ථානෙ ඉන්න පුළුවන්. ඒකට මනාපමනාප භාවෝ පහළ වෙනවා. ආ මේ පහළ වෙන විලාසිතේනවා ඒක පිළිබඳව හිතේ කැඩුණු පමණින්ම මේ භාවනා දෙල්ලුකයි. භාවනා ප්‍රවාහයේ දෙදරන. ව්‍යාකූල බවටපත් වෙනවා. අනේ එහෙම නොවි මේ ත්‍ත්වික උපේක්ෂාපාන කොච්චර පාන්තද කොච්චර ප්‍රේතද කියලා ඒකන් සංසන් ඒකන් සංවිතා යන්න උපේක්ෂා කියලා පහල වුණොත් මම මේ શબ્ද නිදර්ශනය ගත්තට අපි කතා කරන්නේ ඇහැට රූප දැකලා මේකත් හක්ම නිදි සිද්ධ වෙනවා. හොඳට සක්මන් කරගෙන ඉන්නකොට කවුරු හරි හොල්මනක් එනවා ඉතරහා. ඒන හොල්මන දකින්නකොට ඔන්න මේ ඉස්ත්‍රියාවක් මේ පුරුදෙක් නැත්නම් මේ මහා හම්බ වෙන්නේ නේ නැත්නම් ආර්ය යන ගමන ඒවා දකින්නකොටම අපේ හිත ධර්මයෙන් කැඩිලා ඉතින් ඒක පිළිබඳව මනාපමනාව පාරයි. ඒකෝර දැනගන්න ඕන අරමුණේ ඉතියා දැන් මනාපමනාව පාරුණා මනාපන සිත් සමාත මනාව වෙන්නත් තියෙනවා අමනාප වෙන්නත් තියෙනවා අනේ මගේ භාවනා කරනවා නේද කියලා අමනාප වෙන්නත් තියෙනවා. අමනාප කරනවා දැක්කම මනාප අමනාප කොයි එකක් පාරෙන්න පුළුවන් තමයි පුතක් යන යන අමනාප දර්ශනයක් ආවම අමනාපෙමයි පහළ ඒ වරත් හැම වෙලාවෙම සක්මණේ කෙලවර දින ගහක් දකින්න ඒ ගහ දැක්කට හිත හැල්ලුම් හෙල්ලුම් කන්නේ එතකොට මනාප අමනාප දෙක කලබලේ පාළුව මේ කොයි දේ වුණත් සක්මණේ කරනවා නේද කියලා අනේ මේ වාසියේ සක්මණේ මට විචෝපිකා වුණා නම් කොච්චර කොම්ද කියලා ඒකත් සම්පන්න ඒකත් පණිතයි අපි දැන් උපේක්ෂා කියලා උපේක්ෂාව ගුරුවරයා කියපු නිසා හරියට වෙලාවට පිළිපත් වෙලා උපේක්ෂාව පිහිටියා නම් ආනේ උපේක්ෂාව පිහිටනකොට ඒ මේ උප්පන්න මනාපය සත්‍යේ සම්උප්පන්න මනාපං උප්පන්න අමනාපං උප්පන්න උප්පන්න මනාපමනාපං නිරුද්ධති කියලා කල්වත් කරනන්දේ සාධිකයි. රූපයක් දැක්කා මනාපයක් ඇති වුණා. මේ මනාපය ඇති බව දැනගත්තා. දැනගත්තට පස්සේ කියනවා මේ මනාප භාවයේ වෙනුවට මට උපේක්ෂාව ආවන කොච්චර හොඳද කියලා. ඒ යෝගාවචරයා මේ හිතනතු දුරුව දැක්ක කියලා නොකිතෙන උපේක්ෂාව අධේ කළා නම් ඒ රූපය ඔහුගෙන් ගැලවිලා යන්න ඉඩ තියෙනවා ගැලවෙයි. නිරුද්ධති ඒක දරුවත් යනවාට පෙන්වන්නේ කොහොමද? බලවත් සුරුකේකට කොච්චර වේගයෙන් Tamange ඇති පිළිසඳ ගන්න පුළුවන්ද ඊහා සමාන වේගයකින් ඕනම කුප්පන රූපයක් හෝ ආලය කරන රූපයක් හෝ මේ දෙක මැද තියෙන රූපයක් මගහරවා ගන්න පුළුවන් තමන්ට මේ විදිහට කුප්පන ගතිය දුනා ආලගත පහළ වුණා නැත්නම් ආල කුප්පන ගති දෙක නැති මැද පහළ වුණා කියලා දැනගෙන මේක වැඩි හොඳයි නෙමෙයි මේකට උපේක්ෂා වුණා නම් කියලා මෙන්න මේක ආර්ය විනයේ අනුත්තර වූ ඉන්දිය භාෂාව මේ ඉන්ද්‍රිය භාවනා තාර්ථක නම් ඒ කාන්තියෙම හිත ඒ කමනාප නැත්නම් පිටින් කැමිනිච්ච දී ආස්තිදේ කරුණක් වෙන රූප දැකීමෙන් ඇදිලා මූල කර්මස්ථාන යනවා. සබ්ජෙක්ට් එකේනම මනාවමනාප නැත්නම් මනාපාමනාපන් කියන මැද. ඒකට යම් වෙලාවක ඒ ඇතිවෙච්ච චිත්තපත්ය දැකගෙන මෙනෙහි කරලා සාර්ථක වෙලා මේක වැඩි කොච්චර හොඳ මේ සබ්දේ විසීමට උපේක්ෂාවෙන් දුනා නම් කියලා හිතුවොත් නැත්තම් හිතන මට්ටමට නැත්තම් මානසිකාරය දිනු කරගන්න මට්ටමට භාවිත තත්ත්වයට ආවොත් ඒ සබ්දෙට ඒ පුද්ගලයා උප්පන්න වෙනවා. ඒ ඒ සබ්දෙට ඒ සංස්කාරෙ ඉන්නේ ගන්න බැහැ. මෙතන වැටෙනවා කොහොමද කියලා කියනවා කරුවත්යන් සඳහන් කරනවා හොඳ බලවත් කුරුදේකට ඇඟිලි දෙක ගත්තලා අතුරුතනක් ආන කොච්චර පහසුද ඒ හා සමාන වේගයෙන් ඔය ඕනේ බන්න ගෝලාන සාධයක් සත්‍යයක් හෝ එනත්තම් තමයි ස්තෝත්‍ර මේ ආශිර්වාද දාත ස්තුති පත්‍ර කියවන කොට එන ශබ්ද ඒ නැත්තම් ওই ගානක් අතු වෙන අකුණු ශබ්ද කුරුළු ශබ්ද වගේ දේවල් නම් නිරුද්ධතු කියලා බුදුජාණන් වහන්සේ සාපි කරන නිරුද්ධය ඒ වගේම ගන්ධ රස පොට්ටම්ම ධම්ම මේ සෑම දෙයක්ම මේක විස්තර කරන්නේ නැහැ ඉන්දිය භාවනා සූත්‍රයේ මේ විස්තරය හොඳට දිගහැරලා තියෙනවා. ඒ වගේම එක අදා. ඒකදී යම් කිසි කෙනෙකුට මේ ගඳ ඇති වුණා නම් ඒක හරියට ඇලවිච්ච නිලුම්පතකට වැඩිච්ච වතුර බිඳුවක් කොච්චර ඉක්මනට ඒ පත්‍රේ තේමන් නැතුව හැරිලා යනවද? ඔගේ මොනම මිහිරි ගඳක් හෝ මොනම මිහිරි සුවඳක් ලැබුණත් ඒ පිළිබඳ මනාප භාවය ඇති වුණා මත අමනාප භාවය මත ඇති වුණා කියලා දන්නා පමණින්ම දැනගත්ත පමණින්ම ඒ ගන්ධේ නැති වෙන තියෙන කුප්පන ගතිය නැති ඒ වගේම යම් කිසි රසයක් කොච්චර අමේලි වුණත් එනත්තම් කොච්චර ජීව පිනවන රසයක් වුණත් මේ රසයේ ගැටීමත් එක්කම මට මේ ඕලාරික වූ සංකත වූ පරිස්සම් වූ මිහිරි ආකාර ඇති වුණා, අමිහිරි බව ඇති වුණා නැත්නම් මිහිරි අමිහිරි නැති මැද රස ඇති වුණා කියලා දැනගත්තොත් ඊවාකට දක්ක කෙලසිකත් තොක්කාලා බීම ගන්නවා වගේ අර ඇති වෙන කෙලෙස් දුරු කරන්න පුළුවන් කියලා කරවන්න දෙලහත් වෙනවා. ඒ වගේම තමයි හිතට යන්නේ කෙනෙක්ගේ නොහඳ නොවිනා වැඩක් නිසා හිතට අමනාපේ පාරයි. ඒ නිසා යන්නේ කෙනෙක් තාම පිටසන්නා ප්‍රියමනා විදුරන් තල්කන එක හිතට මනාපයක් පහළ වෙනවා. එහෙම නැත්නම් මේ මනාබමනාන දෙකට නැද තත්ත්වයක් පාන ආනී තත්ත්වෙදි මේ පුද්ගලයාගේ මේ ඉන්දිය සංවර්ධනව තමයි අපි පහළ වුණා මෙයාගේ නුරුස්නා ගැටේ තමයි අමනාමේ පහළ වුණා නැත්තම් මේ පුද්ගලයාට හිත ගන්න අකුරු නැහැ ඒක මනාබමනාප දෙකම නැත්තත්ටපත් වුණා කියලා ඔය එක තත්යකට එක දැක ගන්න ඒ වෙලාවෙදීම දැනගත්තොත් මේක සංකතයි මේක ඕලාන්තයි මේක ප්‍රතික්‍රම කරන්නේ මොකද්ද මේ හිත ඇති කරන ආකල්පය දකින්න රූපේවත් හිතන හිතවිල්ලවත් නෙවෙයි. ඒ හිතට ප්‍රතිකාර දක්වන ප්‍රතිචාරය සංකත කියලා කියන්නේ සංස්කරණය කරනවා කියලා කියන්නේ හිත දක්වන ප්‍රතිචාරය ඒක ඕලාස්තයි ඒක සංකතයි ඒක පරිසම්පන්නයි ඒකට එතන විසුමක් නැතු වෙනවා කොහොමද කියනවනම් දවස් හතක් අටක් පස්සේ වේගෙම යකඩකට පතරින් ගම්දාකව සක්කාල යනවා වගේ හිතට එන ඒ ධර්ම විචිවිල්ල වහාම දුර වෙනවා කියන්නේ. තමයි විස්තර විස්තර සාහිත්‍ය ටිකක් වෙලා ගත්තේ මෙන්න මේක තමයි ආර්යයත් විනයේ අනුත්තර ඉන්දිය භාවනාව. මෙන්න මේ අනුත්තර ඉන්දිය භාවනාවේ ඉන්න කෙනාට පමණයි ඕවාන් සකදාගාමි අනාගාමි කියන මේ හේක පස්සේ ලැබෙන්නේ. හේක පස්සේ ලැබෙන්නේ ඉස්සරලයි මේ කතා කරේ. එතනදී වෙන්නේ අවසානයේදී ජනනායක වරුන්ට බණිනා ලක්ෂාව අවසානයේදී නතර වෙනවා නතර වෙනකොට ඒකට බාධා කරපු රූප ගන්න ගන්න රස ස්පර්ශ ධර්ම පින වශයෙන් පහළ වෙච්ච මනාප අමනාප මනාප මනාප නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙයි. ඒකට අවසානයේ මේ පුද්ගලගේ හිත රූප රස ගන්ධ රස බොහෝ විෂය. මේ ප්‍රේක්ෂාවෙ ඉන්නේ ඉන්නේ ඉන්නේ මේවා අතරමැද මේවා පවතිද්දීම Taman ගත්තා වූ මූල කර්මස්ථානේ බොහෝ වෙලා ඉන්න පුළුවන් ගැතිය වැඩි. කර්යයන් කියන සම්බත්ත වෙන රසයිලා පාරලක් යනවා. නමුත් ඇරිච්ච බව ගන්න. නැත්නම් පරියන්කේ මොකද ඉන්න ඉරියව්ව කටුක වෙනවා. කටුක බව දාන්න. නමුත් තමයි මූල කර්මස්ථාන කියන්නේ. සමාන පරියන්කේ ඉන්නකොට වාත කොටයක් උඩ ඉන්නා වගේ උඩ පාවෙ ඉන්නා වගේ පහසුවක් නැහැ. මනාපයක් පහසමනාපේ දාන්න. ඒක නම් මනාපමනාපේ පහළ වෙලා මූල කර්මස්ථානේ යන්න බැරි නිසා බාහිර අරමුණු වලින් එන්නා වූ තේරම කරද මනානුභව අමනානුභව මනාපමනාපන් කියන තුනටයි වැටෙන්නේ. අන්නේ තුන ඇහෙන් ආවත්, කනෙන් ආවත්, නයෙන් ආවත්, දින් ආවත්, කයෙන් ආවත්, දින් ආවත් ඒ බව දැනගත්තොත් ඒ පුද්ගලගේ ආකල්පයේ විස්සේ අනේ මේ මනාපමනාප භාව විනෝද මට උපේක්ෂාව නම් හොඳද ඒ සංසන්තං ඒ සම්පන්නකම උපේක්ෂා කියලා කියනකොට එතෙන්ට එනකොටම අර මනාපමනාප භාවය පහළ වෙන්න ආපු බාධාව කරදරේ බාධාවක් නොවෙන්නත් පස් වෙනවා අයින් සම්මූල කර්මස්ථානේ බොහෝ වෙලා ඉන්න පුළුවන් එමතු රූපාවට අධික වහ ගන්නවවත් කනට ගහනවට කනට පොරොප්ප ගහ ගන්නවවත් නාසයේ දිවට කයට මනසට මේ ඉන්ද්‍රිය මේ බාහිර අරමුණු නොදී සිටීම නෙවෙයි මෙතන කරන්නේ. අපි ඉන්නවා ඒ ඉන්නේ මෙන්න මේ මූල ගැටේ ලියා ගන්නකම් අඩු රූප දකින්න අඩු සද්ධාන අඩු කන්දරස බලන අඩු පහත ලබන අඩු ධර්මතා ඉන්න තැනක භාවනාව පටන් ගන්න බව හැබැයි ඒ උපක්‍රම වලට කියන සමත උපක්‍රම කියනවා. විපස්සනා උපක්‍රම නම් කොතනක හෝ එක වෙලාවට එක ආයතනයකට කියලා විභාගය. දෙකක කවදාකවත් වෙන්නේ නැහැ. ඉතින් පහළ වෙන ආරමුණ ආයතනේ දැනගෙන මේ රූපයක් නැතන ඒ රූපේ විදී මෙන්න මනාපය ආවා. මෙන්න මනාපය මෙන්න මනාපමනාපාව දක්වා දැනගත්තා නම් ඉක්මනිය යුත්තේ අනුතර ඉන්ද්‍රිය භාවනා වෙන්නේ අනේ මේක වැඩි මගේ උපේක්ඛා වුණා නම් හොඳ මේ ඒකක් සංකම් ඒ සම්පන්නයි යතිලම් උපේක්ඛා ඒක හරියානම් අනිවාර්යයෙන්ම අර ඉන්දන කුප්පන නැත්නම් ආභාවය කරන අරමුණ නිරුද්ධ වෙනවා උපේක්ෂාව හිතිනවා අර ඉන්ද්‍රිය මේක හිතාම නැත්නම් ඒවා පිළිබඳ විශ්වාස ගමන් පහළ වෙනකොට ඕනි භාවනාවක් කරන්න විශ්වාසය පහළ වෙනවා පරියන්කේ ඉන්න අරමුණක් හිතලා සක්මනේදී නම් කොච්චර පෙරලියාවක් සක්මනේ ගමන් කරන්නේ. එදිනෙදා වැඩ කරනකොට Taman ගත්ත අරමුණ ඉවර වෙනකම් වැඩේ යනවා. මොකද බාහිර දේවල් නොවේවා කියන ප්‍රාර්ථනාවක් මේ භාවනාවේ නැහැ. ඒ ආපු දේවල් පිළිබඳව මනාපේ දේවා කියන අදහසුත් නැහැ. කමනාපේ දේවා අදහසුත් නැහැ. එන මනාපේ නාමනාපේ විදිහට දැනගන්නවා. දැනගෙන හිතනවා මේ මේකදී කොච්චර හොඳද උපේක්ෂා කරනවා. ඒ නිසා බාහිර රූප හැදිලා ඉක්මනින් ලක්ෂණ මේකේ තියෙන්නේ ඒ දකින්න රූප ශබ්ද ගන්ධ රස විදී විදී ඇතිවෙනා වූ ප්‍රතික්‍රියාව එක්වමයි. ඒකත් එක්වන්නේ උපේක්ෂාවට පමණයි. අමනාපය දිනකොට මනාපය බාල කරගන්නේ මේ අනාමේ බාල කරගන්නට අමනාපෙන් පාර දෙන්නේ මේ උපේක්ෂා කියන එකට කියනවා. අපි වෙන්නේ ඉන්ද්‍රිය භාවනා. මෙන්න මේ විස්තරයට පස්සේ අපි මේ ගත්ත අනිච්චා සංඥාවට සම්බන්ධ කොටස තේනවා. ඒක ප්‍රතිපදාවයි. අර විස්තර කරපු පදනම මතින් තමයි අපි එකට නගින්න ඕනේ. මේක ප්‍රතිපදාව පෙන්වන්නේ සෝතේන උප්පන්නේන මනාපය. අර විදිහට හැක රූපයක් දැකලා මට මනාපයක් පහළ වුණා. මට අමනාපයක් පහළ වුණා. මට මනාපමනාපයක් පහළ වුණා කියලා දැනගෙන මේ උපදුනා වූ මනාපය අමනාපය සත්තා මනාපමනාප කියන දේවල් මත අත්‍යීයති හරායති දෙවිච්ච දිගෙන අර වචන තුන පාවිච්චි ඇතිවෙච්ච මනාපය පිළිබඳව දුක් වෙනවා ලැජ්ජා වෙනවා දුකුත්කට ඇතිවෙච්ච අමනාපය පිළිබඳව දුක් වෙනවා ලැජ්ජා වෙනවා දුකුත්කට මනාපමනාප දෙකට අර විදිහටම දුක් වෙනවා ලැජ්ජා වෙනවා පිටකට ඒක නිසා අර සාමාන්‍ය ඉන්දිය භාවනා කරන උපේක්ෂාව වෙනස කරගන්න දැන් මේ තේක ප්‍රතිපදාව දෙනකොට විච්ඡේදමම ඇහැ වික්වන්නේ හිතියක් මගේ විදිහට තාමත් ආතාව පහළ වුණා නේ කියලා ඕව ඕව ගැනම ලැජ්ජාටපත් වෙනවා. ඕව ගැනම දුක් වෙනවා. ඕව ගැනම විකුත්තාජනක වෙනවා. මෙච්චර මම සද්ද විශ්ේ විශ්මෙන් හදුව අපි මේ සද්දයක් ඇවිල්ලා මම කුප්පවන්නේද කියන ඒ පුද්ගලයා ඒ ඇති වෙච්ච මනාවමන අපහාවේ පිළිබඳව තමන් කෙරෙහිම නිත්‍යහ කරන ගැතිය. දෙල්පරන ගතියක්, විකෘතා කරන ගතියක් එනවා. මේක ඇත්තට බුද්ධල ගතියක් නෙවෙයි. මේ ලැබපු පිළිසුදු තම මතින් ඇති වෙන දෙයක් ස්වභාවයෙන් තියෙනවනම් අපි වැරක් පලක් කරලා ඉඳලා අඳාරලා හුදුවට නාලා කියලා අඳුමක් අල්ලගෙන පිළිසුදුනාන පස්සේ අපිට ආයෙත් දුක් වෙන ගහලා ඉන්න කොහොමද කියලා හරක් ආවලා වරින්ද නැත්තම් කුඹරක බෑලා ආවද නිකුම් මල නඩනවා වරින්ද අපිට අර මේ පාර්ශ්විකයක් දුක් වේදි ගැටයක් දුක් පාදන ගැටයක් කරන මේ නාලා කියලා පිළිසුදුනාලා ආයෙ මගට බයින්දයි කොහොම හොදන්නයි බැහැ අනිත් වගේ මේ හේක ප්‍රතිපදාවේදී මේ කුසලයා විසෙයි අනිවාර්යයෙන්ම සමදාසුත කරනකොටත් කියනවා. ඒ වගේම තමන්ට පුත්කලි කියලා පස්සෙන් කියනවා. ඒක රටේ අලුතෙන් මනසක් කියනවා. කොච්චර කිව්වත් මේ මනසට තාම නරක දුක් අතාර ගන්න බැරි වුණා. ඒ කුසලයක් ගන්න. මේ භාවනා කරන එකක් ගන්නවා. කොච්චර දිනකවත් මම මේ පිට දිපෙන්වන් ගියාට සංවේද වෙලාදී අඳුරදී මට මේ ආදා වෙනවනේ. ඉතින් දුක් වෙනවා. ඉතින් ලැජ්ජා වෙනවා. ඉතින් දුක් ගන්න කරලා ඉතින් මෙන්න මෙතනදී මේ වචන ගත්තොත් මේක අනිත්‍ය සංඥාද අනිච්ඡා සංඥාද කියලා මගේ හිත ඇදෙන්නම මේක අනිච්ඡාද නෑ ඉච්ඡති කියන වචනය මෙතන ගලපෙන්නේ නෑ නිච්ඡති වචනේ නෙවෙයි නිත්‍ය නෑ කියන වචනේ නෙවෙයි මෙතන ගලපෙන්නේ ඒවත් ඇයිකට අමනාපය ඇදෙන්න එන අමනාපයක් අර තාම බැරි වුණානේ මේ විකට ගත්ත ඉන්දිය සංගලේ පවත්වා ගන්න කියලා අර උත්සුක භාවය ඉච්ඡති කියන එකත් එක්කදී නැත්නම් තුවාලේ කියනකොට සාමාන්‍ය වේදනාවක් නෑ. ඒ තුවාල බෙහෙත්තාන්න වණමුකේ පෑදුවාට පස්සේ වැඩි වේදනාවක් එන්න පටන් ගන්නවා. ආන්නේ වගේ වණමුක පාදපු තුවාලයක් වාගේ ඒ ඒක භාවයේ පස්සේ ක්‍රියාවක් දෙදේනේ. ඉක්මනට මේ පාදේ කරලා තියෙන බෙස්සිය වහරලා ගන්න ඕනේ කියලා ඒක වටා තමා ගැනීමේ ත්‍රිච්ඡති කියන මට රූපයන්ගෙන් ඉකේ කිසිම නොයවා කියලා සමනාද නොවේවා කියන හැඟීමක් පිළිගන්න කැමති නැති වැඩිය පාන. කනේ ශබ්ද නිසා මගේ කුසීමක් නොවේවා කාලක් නැත්තක් කාල නොවේවා. ඒ වගේම තමයි සත්වරස ගඳ ඉස්පස්ස කොයි දෙයක් තිබුණත් ඒ පුද්ගල ගැටෙන ගැටෙන සෑම වෙලාවෙදීම මෙන්න මේ විදිහට මේ අදින්ද්‍රයන්ගෙන් පහළ වෙන්නා වූ කුප්පණ ගතිය පිළිබඳව නැති නොකමැති වෙන්නේ කොච්චරද මේ තරමට මේ කුසල මූල කර්මස්ථාන ප්‍රේමද මේ තරමට වෙනසය වන වන පස්ස තේනාගෙන කැමති කරන විවේක තේනාගෙන කැමති වෙනවා මොකද මේ බුද්ධයන් තේරෙනවා මේ නිතරම තමයි මේ නැ විච්ඡිත සංඥාවේ ජීවත් වෙන කයවදන් ඒවා නැතුව පුළුවන් තරම් අරමුණේ මුක්ත පවත්වා මෙයා තමයි තේකතිය. මෙයා තමයි ඊළඟට යෙදෙන්නයි කියන්නේ. අනිත් ගොල්ල අර මම මුලින් කතා කරපු සාම රංගපෑමක් කරා. හොඳ රංගපෑමක් ඒ රංගපෑම නිසා ඒකපත්තට පස් වුණා නම් අනුභාසි කරන්නේ දවල් දෙකක් පැය දෙකක් නෑ. ඇතුළෙන්ම Tamande මේ කරන වැඩ පිළිවෙලෙන් මට ඉච්ඡාවක් පහළ වෙනවා. ඉච්ඡා බංගත්වයක් පහළ වෙනකට වඩානට මේ දේවල් වලින් ජලනක දැන් ඕනකම පාලන උත්සන්නේ නැහැ. ඉදු උතුන්නේ නැහැ. කටුගේක දැම්මා වාගේ ඒ වෙන පටන් ගන්නවා. ඉතින් ඒ බුද්ධ දැන් එල්ලම කටුවට නැති පුද්ගලෙ. එළොම මෙතන දෙකම නැති පුද්ගලෙ මේ හේක තත්ත්වයට පත් කරනවා. ඉතින් ඒ පුද්ගලයාට අර කලෙනි පුද්ගලයාට වගේම හොඳ නම් කනපත්ත සේනාගනමයි, විවේක සේනාගනමයි, කල්යාණ මිත්‍රාත්මයයි මේ සම්බන්ධ දැන පුද්ගලයන්මයි. නමුත් මේ පුද්ගලයා දැන් අර හැම ගාස් දෙනක් වගේ වතුරට ලැක්කොත් පාළුව ගන්න. කොට හිටියොත් මේ නැස්ස උපදරෝ විදිය. බුද්ධයාටත් අමතක වෙනවා. ඒ වගේ සම්පූර්ණ තමයි අර ඉන්ද්‍රයන්ගේ ප්‍රණීත භාවය වැඩි වෙනකොට සංවරයේ කියන එක එක චිත්තක්ෂණයක් නෑ මුළු දවස පුරාම තියෙනවා නොපිහිටියොත් නැතිච්චති අකමැති භාවය ඉතින් යා සාමාන්‍ය යාවි යාළුවෝ කියන්න පුළුවන් මොකද ඔය ඇදලා තියෙන පිස්සුව සංනිතර භාවනා කරලා තියෙන ඔන්න ඔබ තමයි භාවනා පිස්සුව කියන්නේ ඉතර අපි වගේ බය ඉන්නේ දැන් අපි කොච්චර ලස්සනද රූපයක් බලලා රහිනවා දැන් ඔබ ඔබතුමාට බලන්න බෑ ඔබතුමාට කරක්ලක් නෑ අපේ ඉන්නට සද්දාව කොච්චර රසකින්ද නැහැ දැන් ඔබතුමා තමයි ඔබතුමා අපවල ඔබතුමා. ගන්ධ රස බලල, පහස ලබල, පිටේ හිතිවි හිතවල චින්තකයක් කියලා අපි කොච්චර ඉස්සර රසකින්ද දැන් දැන්. ඒකත් එන්නේ කියලට ඒ කතාවක් නුරුස්නා ගැටයකටපත් වෙනවා. ආක මේ විදිහට කියලා දෙන්නද මුළු ලෝකෙම ඉන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස විදී මනාපං අමනාපං මනාපං මනාපං කප්පේ. තමන් විතරක් තේරෙනවා ඒ ගැන උපේක්ෂාවෙන් නිසා දැන් අනේ නිවන් මේන ධර්මක ඕනයි. ප්‍රකාශකයි මේවා ඕලාස්තයි මේවා පරිසම්පන්නයි ඔගේ කියන්නේ කොච්චර දෝ කණේ තීරි ගන්න එපාස් කියලා. මොකද මේක පුත්කලගේ තාම එස්පීගෙන අරලන් සතව අරන. ඊට පස්සේ ගවසන සඳහන් කරනවා අරියෝ භාවිතින් සම්පූර්ණ භාවිතින් කියකට ආවොත් හතන් වහන්සේ කොහොමද කටයුතු කරන්නේ? උන්වහන්සේ දක්වනා රූපන් විස්වා උපද්දති මනාපං උපද්දති අමනාපං උපද්දති මනාපං උන්වහන්සේලා කියන්නේ මේ වගේ මටකක් තමයි. ඒකට රූපයක් ආපාතකට විච්ඡාම දකින්න රූපේ මත මනාපේ පහල වෙනවා අමනාපේ පහල වෙනවා මනාපමනාප පහල වෙනවා. නමුත් උන්වහන්සේට පුළුවන් මේ පිටි කුල් කටින් විදියක් රූපයක් දකපුවාම ඒකේ අප්‍රතිකූල සංඥාවන් ගන්න. සාමත්ම බලුවමනක්. ඒව නැත්තම් කර්පුණක්. නැත්නම් මොනවා හරි දිඳ ගන්න බැරි ගන්න බැරි බඩවල ළඟට එළිය දෙන ලක්ෂණයක් ගන්නවා. ගන්න ඒකේ කුක සංඥාව නැත්නම් අපටිකූල සංඥාව ගන්න. පිළිකුල් නැති සංඥාව ගන්න පුළුවන්. මේක රහතන් වහන්සේගේ ඉරියව්ව. ඒ වගේම මනාප දෙයක් ගන්න. ඒකේ අපටිකූල සංඥාව ඕන අපටිකූල සංඥාව ගන්න. කොච්චර මනාප කරන්නේ සංස්කාරෙ බඳිනවා. ලෝකේ තියෙන මේ මනාප දේරම කරන්නේ සංස්කාරක බඳින එක. ඒ නිසා මේක නිසා කොච්චර මිනිස්සු අමාරු වෙනවද අම්මට කිව්වට තේරෙන්නේ නැහැ, තාත්තට කිව්වට තේරෙන්නේ නැහැ, ගුරුවරයෙක් කිව්වට තේරෙන්නේ නැහැ, දරුවන්ට කිව්වට තේරෙන්නේ නැහැ, ශිෂ්‍යයන්ට කිව්වට තේරෙන්නේ නැහැ. මේ මෙවැනි මනාප දේවල් නිසා ලෝකයක් කොච්චර අමාරු වෙනවද කියලා ඒක පිළිබඳව අත්පිළිකුල සංඥාවක් ඇති කරගන්න පුළුවන්. එහෙනම් ප්‍රතිකූල අප්‍රතිකූල දෙකටම පොදු මාතෘකාවක් නැත්නම් ඒ දෙකේම විදිහට අප්‍රතිකූල සංඥාවක් ඇති කරගන්න පුළුවන්. පටිකූලක් පටිකූල දෙක සංඥා දකලා දෙකේම පටිකූල මනසිකාරය නම් ගන්න පුළුවන්. ඒක නිසා මොන පටිකූල ජනකමත් අරමුණක් වුණත් අපටිකූල කියන පිළිකුල් නැති අරමුණක් වුණත් ඒ දෙක නැද තියෙන අරමුණක් වුණත් ආතන්වාගේ ඒක පෙන්නන මායෙනේ පෙන්නන කෝලනේ පෙන්නන වෙස්ලන්දුනේ ඉඳා. වෙන කරගන්න. ඒ නිසා උන්නාතිගේට එක එක්ක සංඝාති සතිය සම්පදාන සමන්ත උපේක්ෂාවේ විස පිළිබඳ පුළුවන් බව සතිය සම්පදානයේ කොහොමද බලනවා ඉතින්සා කාටවත් බෑ මොනවාරි ස්වයන් දරා ගන්නවා දරා ගන්නවද පුළුවන් ඕන ඕන දෙකින් ඕන දෙයක් අත්දැකීම කරගන්න අන්න ඒකම රහතන්වත් නිදා ඒ වගේම ෘතග්ජනයට රූප ලක්ෂණ රූපයක් දැක්කොත් මනාපෙමයි ඒක විදිහේ ලං කරගන්න, සීතු කරගන්න, ලොකු කරගන්න, ෆොටෝ ගන්න, කාමරේ ඉල්ල ගන්න, ඒක දිහා බල බල ඉලෙලන්න. සිද්දතෝම එනවා මම මේක වළක්වන්න. එකමයි තියෙන පුතක්. ආතන්නන්දේ තුනක් තියෙනවා. හොඳේ මේ වගේ රෝගයක් දැකපුවාම ඕනනම් ඒක දුරුස්තාව දකින්නවා. අර මාකට කියලා කරගන්න අරවත් තමයි කිව්වේ අපිට පිළිච්ච ඉතින් දාහකට කලයක් වගේ මේක මගේ කකුලෙන්වත් ස්පර්ශ කරන්නවත් නෑ. ආගන්දියාට දැන් මේ කරුණිට සාතියන් කරගන්න. නැත්නම් ජාති ජාති දුවනේ. පයිලක් අල්ලු. යක්කරි මහරතන් නම් වකලේ මේ මේ තාවකතුම ඇවිල්ලා සර්වසංසීය බලාගෙන දවසක් දුන්නා. එකක් දුන්නා තුනක් දුන්නා මම මේ ලංකාවේ ගෙනාවු මේ අපබල ආකාරක මුලින්ම කාර්ය දුන්නා නිවන් දක්වා බල නරනවා. ඊට පස්සේ මොනවද වක්කලේ මේ කිසි කිසි කිසි කෙනෙක් ඉතින් කල්ලි බලන් කියන දකට කරේ. ඉතින් රසවත්නාංශයේ කියන දර්ශනය දර්ශනයේ දෙන්නේ බලන්න පුළුවන් දර්ශනයේ වස්තුනික දමලා ගන්න. ඉතින් එනකම් වලට පස්සේ දමලා ගවුවට පස්සේ අත්දැකීම වටිනවා. පැත්තේට වටිනවා. ආනෙන් තමයි මේ ඕන දෙයක් මත ඕන සංඥාවක් ඇති කරන්න පුළුවන් ගැතිය තියෙනවා. මේක තමයි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාවේ අවසාන පදය. නැත්නම් භාවිතේන්ද්‍රිය කියන්නේ. අද අපි මේ ගත්ත ශබ්ද සංකාරයේ අනිත්‍ය සංඥා කියන එක ගැලපෙන ඒකටත් තමයි. ඒක ප්‍රතිපදාවේ තියෙන්නේ මේ දෙයක් දැක්කට පස්සේ උපේක්ෂාවට එනවා ඒ කලින් කරපු තෝරන නිසා ඒ ඡාන්තක කල්පනා අනුමිනේ දෙයක් නොවන හොඳයි නෑ නන හොඳයි නොදක් තමයි හොඳයි එහෙම කියලා ඒ බුද්ධරට දැකපු දේ අහපු දේ කරු සෑම දෙයක් පිළිබඳව අත්‍යීත හරාවි දෙකුත් දුක් වෙයි ලැජ්ජාවේ දුක්ඛ ගැන කිසිම පාලකයක් මේ නිසා ඒ පුද්ගලයාගේ මොහොන දිහා බලපුවාම තේින්න තියෙන්නේ මේ එළියට පන්නේ කඩාපන්නේ ඉඳුරන් නෙවෙයි. ඇතුළට ඇතුළේ නෑ සම්පකාරීයති. එහෙම නැත්නම් නොපති පතිලියති පතිකුත් කියන විදිහට ඉත හරියට අනන්ගේ අඳු හැම කත් ඇතුළට ගත්තා වගේ දර්ශනයක් තමයි ඒක පුද්ගලයාගේ තියෙන්නේ. යක්කේ දුක් ඇත්තටම ඉඳුරන් සම්පූර්ණයෙන් අකුලගෙන ප්‍රකාරය දාලා යනකොට පේනවා කියලා කියන්නේ කුෂ්ඨ රෝගියෙක් වගේ. ඉතින්ලා කල්යාණ කරවදන වසන දෙන්නේ ඉතින් ඉච්ච නැතු යනකොට ඒකට තේන්නේ කුෂ්ඨ රෝගියෙක් වගේ. අනිතික ඇතුළට අදගත්තේ ඉබ්බෙක් වගේ. මේකට ආසනයේ සඳහන් කරන්නේ අනින්ද්‍රිය ප්‍රතිපද විඥානය. ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානය පිටතට සමුගල් ගන්නවා කොල්ලලා. රෝගෙට ආට රෝගයක් දක්වා නම් ඉන්ද්‍රිය විඥාන බැඳලා තියෙන ඇහැකනම් අනිවාර්යෙන් පිටකමයි. අර රූපේ, යාතිය, වංශේ, කුලයේ හොයලා ඒක දිගේ හොඳින් නරකෙන් බෑ. අනිත්‍ය ප්‍රතිපද විඥානය කියලා කියන්නේ රූපයක් නිසා මගේ හිත කිපුණා, හිත ඇහැට ගැටුණා, ඒ නිසා මම දැන් සංකාරක වෙන්නේ පිටුයි, ආසන්නයි, අමාරුවට වැටෙනවා. අනේ මගේ හිත නැවතත් කොහොමනම් අනිත්‍ය ප්‍රතිපද උපත්තර ගන්නෝ කියලා ඒ පුදුරකට හිතකට යන්න මගන දාලා තියෙන පිට පිළිබඳව අත්‍යීක හරායි දෙවිද. කනගාටු නැලජාටපත් වෙනවා. නිකුත්තා කරනවා. අනේ මගේ හිත ඉබ්බාලගේ ගස්සා වාගේ අනිත්‍ය පරිපත්ත විඥානය පවතිනවා නම් ඒකම් සම්පන්න ඒකම් සම්පන්න බොහොම සාන්ත බොහොම ප්‍රේමයි. ඒක තමයි නිරෝධයක් ඇති වෙන්නේ. මෙන්න මේ தත්ත්වයට යන්න නම් අපි ඊට කලින් කියපු කාර්යය රූපයක් දක්නකොටම මේ කරලා රූපේ නෙවෙයි රූපේ තැවෙද්දි මම පමනාවේ දැනගන්න ගැතිය අවශ්‍යයි. ඒ මතුමත් ඒ අනේ මේ රූපේ දැකලා නම් ඒක මහමත් කල දේවා. උපේක්ෂාවේ නිතාවා කියන්නේ රූපේට බෑ අපි වශයෙන්පත් කරා. ඒ රූපේ නිරුද්ධ වෙනවා උපේක්ෂාව කියන්නේ. මේ මේ පැත්තට ආවට පස්සේ තමයි යමෙකුට තේකපත් කරන්න පුළුවන් වෙන්නේ ශේෂභාවයට පත් වුණාට පස්සේ ඒ කුසලයට මතක නැති වුණා තමන් මේ මේ ඥාන මේ මේ මාර්ගින් ලැබුවයි කියලා තමන්ම දැනගන්න පුළුවන් වෙනදා දක්වපු වෙනදා ආසන්නතේ රූප දකින්නට ලැබෙන ලැජ්ජකතියක් ඇතිවෙන්නේ නැහැ. මට රූපේ දැකලා රූපේ රස විඳලා ඉවරයි. ඊට පස්සේ ඒක කොච්චර කිව්වත් මේ සංකාර ගැටේ මම තාම මේ රූප වලට ගැඳෙනවා. එතන මේ රූපෙත් එක ගැටෙනවානේ. මේ කක්කෙත් ගැටෙනවානේ. මේ කක්කෙත් ගැටෙනවානේ කියලා ඇතුළතින්ම යන්ත්‍රේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. යන්තිං කම්මං කරෝති කාමකං කායේන වාචා උදේච සාව අබ්බෝ දෝතක් පටිච්චාදාය. සාම කයෙන් වචනේ නීතේ නරකවල කෙරේ. කර්ම රසේ. නමුත් කවදාකවත් සංගන්නේ නැහැ. ප්‍රසන්නන්න බැරි වෙනවා. ඒ උත්තර Java කෙනෙක් ළඟට ගිහිල්ලා උත්සවන්තෙන් ගාවිලා කියනකම් අයියෝ මම කොච්චර උත්සාහ කරත් මට කාහනාරය දක්නට තියෙනවා. මේක දක්නට ආසයි කරනවා. මේකෙන් මට රූපසංකල්පයක් තියෙනවා නේ කියලා වහන්න බැරි ගැතියනකොට තේරුම් ගන්නවා මේ අසුබකේ ಗುಣ විශේෂ වල. නැත්නම් අසුබක තියෙන සුඛ්‍යස්කම් වල පහදලි ලබා ගන්නත් වෙනවා. අන්නේ වෙනස භාවනා නොකරන කෙනෙකුට කිව්වොත් භාවනා නොකරන කෙනාට කිච්චිය දෙනවා මේ කියන කෙනක් කිච්චෙක් කියලා ගන්නවා. ඒ නිසා කරුණා කළා ওই වගේ දේවල් මේ පිස්සු තියාපත්තට කතා කරනවා. කතා කරනවා නම් ඒක දිලෙන්න තියෙන තමයි අර භාවිතයෙන් කියන කච්චක වැඩන එක නෙමෙයි ආපව අරමුණ කියන තත්ත්වයට ගැටිලා යදනවා කියන මේ අදහස්නේ වචන අහලා ඒක අවුලෙන් අවුලට පත් වෙනවා. ඉතින් අපිට විතරෝම ඉන්නෝනේ ඒ වගේ වෙනකොට මේක කතා කරනවා නකල් ගන්න. ඒකෝට ඒ කල් ගන්න ළඟට ගිහින් අපි කියන්නේ දැන් ඉන්නෝම් කිසිම උපායයක් හිතේ කල්යනා කරන දොර දැනගන්න මෙයා තම රහත් වෙලා නැහැ රහත් වුණා නම් ගෙදර හිටියත් කාමාල ගුණක් ආවත් ඒකෙන් අසුබ සංඥා නැති කොන්නේ කියලා ධම්මරා ගන්නවා නේද කාමලයා කාම ඉන්නේ තුවාගේ දුක කරලා ඉතර දෙයක් ගන්න. ඒක දැම්මා නම් මනාප භාවයේ නරමුණක් දැක්කත් එයා අසුබ සංඥාව ගන්න පුළුවන්. අමනාප භාවයේදී දුක සංඥාව ගන්න පුළුවන්. මනාප අමනාප දෙකම කියන්නේ ඕනනම් මනාපයකට ඕනනම් අමනාප ගන්න පුළුවන්. කාම එකෙන් බැරිලා නැහැ. සදා දිගට දිගට පුහුණු කරන්න ඕකම දිනු කරන්න ඕනේ කියන මූල කර්මස්ථානයේම යොදවන යෝගකට ඒ මුද්දලනවා කියන බාහිර ඉන්ද්‍රියක් අපිටපත් වෙනවා. මේ කිච්චි කතාවක් ඒකත් සංධාන සූත්‍රය සර්වඥා සඳහන් කරනවා අරමුණ මෙනෙහි කරලා ඒ මෙනෙහි කරාදී ඒ කුප්ප අරමුණ කුපිත කරන රාගයේ කුපිත කරාරමුණ නැවතලා තේනවා නම් ඒක මෙනෙහි නොකිරීමේ අපති අමනසිකාරයේ දහකට ගැනීම. එහෙම බහා ගන්න බැරි නම් විතක් විතක්ක සංඛාර සංඛාර ක්‍රමෝ පාවිච්චි කරන්නේ. විතක්ක මූලයේ ඉතිදාලා බලන්නේ කියන මොකද වෙලා තියෙන්නේ. ඒකට උදාහරණයක් දෙනවා. සමහර වෙලාවට නරක දෙයක් දැකලා නැත්නම් හොඳ දෙයක් දැකලා කිසිලා දැන් මේ විහාවට වේගයෙන් ගමන් කරනවා. ඒක කාටද ගාන්නේ නැත්නම් කවුද වෙනවා පිළිගන්නේ යනකොට විතක්ක සංඛාර සංඛාර විතක්ක සංඛාර සංඛාර කියන ක්‍රමය කියන්නේ මේ වේගය යනකොට ඕන කල්පනා කරනවා මේකට මෙච්චරම වේගය යනකොට හැම එක ගිහිල්ලා පැටිද කියලා හිතනවා. සැක හිතන්නේ කියලා. ඒකට කල්පනා වෙනවා මේක මේ මම යන්නේ අමාරු වැඩේයි. ඒ අමාරු වැඩෙන් යනකොට කොට වේගය යන්න ඕනේ. එහෙනම් මට වැඩයි. මේක යන්නේ කොහොමදක් මේක අමාරු වැඩේ කියලා ඕක හිමිට යන පුළුවන් සත්‍යක් කරනවා. ඒ හිමිට යනවා තවත් මේ පාරණ කල්පනා කරලා තියෙන දා කියන්නේ මෙතන නතර වුණා නම් ඉතින් තමයි තමන්ගේ මේ ඉල්ලගෙන අමාරු වැඩේ හදන්නේ කියලා නතරීමේ ශක්තිය පහළ වෙනවා කියලා කියනවා දෙන්නේ ආකාරය. නතරීමේ ශක්තියට කල්පනා වෙලා කියන එක දැන් හිතෙන් දෙන්නේ යන්නේ දෙක මොහොම වාඩි වුණා මොකද? ඉතින් ඒක කියලා ඉතන වාඩි වෙනවා. වාඩි වෙච්ච කිසි කෙනෙක් නම් මෙතන ආවොත් කවුරුද අවසන්න පුළුවන් මම මෙතන වැටලා මේ හොල්ලෙත් මොකද වෙන්නේ? ආනෙම කරනකොට අර වේගයෙන් ගමන් කරන විචක්ක සංඛාර මේ විචක්ක සංඛාර සංඛාන කිසි කනම නතර. ඉන්න පාස් වයින්කොට සංඥා වාහසෙල දන්නවා දැන් ගමට යන්නේ විශ්වයට අඩි හම් වෙනවා, අත්ව හම් වෙනවා, බල්ලු හම් වෙනවා, ඒවා කාන්තාව දකිනවා, මල ගුණ දකිනවා, අසුචි දකිනවා, ඒවා දකිනකොට රාගාරෝණක් දැකලා මගේ හිත තිබුණා. මේ වළඳන පිළි පාදේ වැඩිවෙන්නේ නොකා බුදිය ගන්නයි කියලා සමහරවල් කසේ බල රාග පහළ වෙනවා. ඒතකොට කියලා තියෙන්නේ එතනම පාත්‍රයේ බඩසුලේ ආවම වාමි. ඒතකොට පිටිපස්සෙන් යන ආන්දුව දන්නා මේ ඉස්සරහින් ආන්දුවන්ද විචක්කයක් වේගෙන් දුවනවා. මේ කාලේ කියොත් සමහර වැඩ නිකන් අතටලා තියෙන කියලා ආයුෂ්මතින් අපේ ජීවිතේම තමයි අපි ප්‍රශ්න කරේ රකින් කොහොම දුක්කරතා පහල වෙනවා ඔය විචක්ක සංධානය කරන්නේ විචක්ක සංස්කාර සංධානය කරන්නේ ඒකල හිත දැඟිත්වා ගන්න කියලා ඊට පස්සේ තියෙන විචහන තමයි ගැටෙන් දත අපාගෙන සීලෙන් ගන්න සමාගෙන මේ විචක්ක සමෙන්ද දෙන්නේ නැහැ කියන ඉතින් දැන් ගන්න ස්වරූපේ ගන්න කිව්වා ඒ සංස්කාර පිටිපස්සෙන් එන ගාන දුක අවවාදිනකා නැතිලා බොහෝම ඉන්දිය සංවරයෙන් කියලා තීරපාල ටිකක් කරගෙන ආවිද ගාන වරඳලා භාවනා කරනවා කියලා කියනවා. ඒ නිසා මේ යන්ත්‍රයේ බ්‍රේක් තියෙනවා. අපි හිතන්නේ නෑ. සර්වඥාන්සේ මේ අත්‍යදි හරායති දෙකුත්ති කියලා කියන්නේ ඒ වාහනේ වශයෙන් වශයෙන් කතා කරනවා ක්ලච් කරලා බ්‍රේක් කරනවා. ඉදරම් බ්‍රේක් කරුවට අපි යන්නේ අන්නේ වගේ තමයි ඉස්ලාම උපේක්ෂාව දානවා කියන කෙනෙක් ක්ලච් එක දෙන්නේ. ඊට පස්සේ අත්තියේ කරාගෙන දෙකුත් කියලා කියන්නේ බ්‍රේක් ගහපුවාම අර වේගයේ ආපු වේගයට යහනකම් දැද්දට ඊට පස්සේ කිලින් වලින් තල වෙනවා මේ නිරුද්ධටි කියන වචනේ તો නිරෝධය කියන්නේ ඔය වගේ කියනවා බ්‍රේක් ගන්නකට. ඉතින් බ්‍රේක් එක කාර්යවත් තේ කියනවා කියලා කිව්වොත් අපි ඒකට කැපිලි රැස්නෝ මිසිඳු වෙනවා. බ්‍රේක් එක Taman අතේ. ඒකටයි කියන්නේ ඉස්ලාම අනිත්‍ය සංඥා, ඊළාට අනත්ත් සංඥා, ඊළාට අසුභ සංඥා, ඊළාට ආදීනව සංඥා, පහාන සංඥා, විදාන සංඥා, නිරෝධ සංඥා දැන් සක්වලෝ ඊට පස්සේ කිව්වා උපාය උපාදාන චේතසෝ අදිඨානාදී වේදානෝතය මේ වචන ඔක්කොගෙම කරන සංස්කාර. මේ සංස්කාර කියන්නේ බාහිරින් ආරමුණු පිටගත්තම ප්‍රතිචාරය. එතනයි භාවනා කියන්නේ බාහිර ආරමුණු වල නෙවෙයි. මේ ප්‍රතිචාරයේ විරතියක් තමන් අතේ තියෙන්නේ අර විදිහට බලපිටගෙන ආවොත් තමන්න පුළුවන් වෙයි දවසක මෙතෙන්දි මේ කිරින්ද බගකරන්න අන්න එදාට තේරෙනවා මේ අනුත්තර වූ ආර්ය විනේ ඉන්දිය සංවරය ගැන මොකක්ද කියලා. හැබැයි තදවල අපාසකටපත් වෙනවා මේක කාටද කියලා දෙන්න කියලා. අනේ දාන කර්මා කළ සූත්‍රයක් කරලා රූපයක් මාර්ගෙන් කියලා දෙන්න. මොකද අපි කියන්නේ කවුරුත් මේ ගණන් ගන්නෙත් නැහැ. ඒකත් හිතන්නේ මොකක් හරි ඔබේ මොනගොල්ලෝ පොළුව හොඳට ඕල අරක් කරනවා. එනිසා හොඳ වෙලාව තමයි ඒකට සවිතක සංතාන සූත්‍රය හොඳයි. එහෙනම් ඉන්දිය භාවනා සූත්‍රය හොඳයි.